භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ථානං කෝපනීතං ආවුසෝ කොට්ඨිත අනාගාමි භික්ඛුනා ඉමේ පංච පාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ කරතෝ කලෝකතෝ ශුඤ්‍යතෝ අනත්තතෝ යෝනිසෝ මනසි කරෝතෝ අරහන්ත පලං පාපුනාති කෞරණීය යෝගාචර මහා සංඝරත්නය අවසරයි අදාපි මේ ඉදිරිපත් කරන්න යෙදුනේ මේ වස් කාලයටත් ඉස්සරලා පටන් අරගත්ත සීලවන්ත සූත්‍රයේ එක නිගමනයේ ආසන්න එක පාරයක් එක පුරුකක් ඒකෙන් සඳහන් වෙන්නේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දීපු උත්තරය සහ නිගමන පාඩේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ වෙන්නේ යම් භික්ෂුවක් මේ ශාසනයේ නාහපු සතිපට්ඨාන ධර්මය අහලා ඒ ගැන පැහැදිලා බෞද්ධ භාවය ඇති කරගෙන සීලයක පිළිතලා පැවිදි වෙලා නැත්තම් යෙදිලා කටයුතු කරනකොට ක්‍රමයෙන් සෝවාන් මාර්ගය සකදාගාමි මාර්ගය අනාගාමි මාර්ගය දක්වාම ඒ සතිපට්ඨානානුකූලව නැත්තම් මේ පංච උපාදානස්කන්ධයන් විදෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලමින් කටයුතු කරගෙන යනකොට ඒ ලැබුවා වූ අනාගාමි ඵලයෙන් පස්සේ කටයුත්තේ කුමක්ද? ඊයේ අනාගාමි ස්වාමීන් වහන්සේගේ වගකීම මොකද්ද? යුතුයකම මොකද්ද? ශ්‍රමණ ධර්මයේ මොකද්ද කියන ප්‍රශ්නය. අපි ඒ කොටස් මීට අවස්ථාවවල කලින් අවස්ථාවවල එකින් එක එකින් එක පැහැදිලි කරගන්න යෙදුණා. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒකටත් දෙන්නේ මීට කලින් අවස්ථාවල් වල අහපු සුතය කියන බෞද්ධ භාවයේ ලැබපු සීලය හික්මීම ලැබපු පෘථග්ජනයට දීපු ප්‍රශ්න පත්‍රයමයි. ඒ අභ්‍යාසයමයි. ඒ කමතහනමයි. ඒ වගකීමයි. ීමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝති යෝනිසෝ මනසිකාතබ්බා මේ පංච උපාදානස්කන්ධයන් විසේ මේක අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් රෝගයක් වශයෙන් gaduwak වශයෙන් අනිත්‍ය උලක් වශයෙන් ආදී විදිහට නුවණින් නිසි මගින් සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව මානසික කාර්ය පැවැත්වීම සිහිය ලැබීමයි ඉල්ලා ඉල්ලා සිටින්නේ. මෙතනදිත් ඒ ප්‍රශ්න පත්‍රයම ඒ අභ්‍යාසයමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කොට්ටිද ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නට ඉදිරිපත් කරන්නේ ඊට පස්සේ නිගමන කරනවා ථානං කෝපනේතං ආවසෝ අනාගාමි වික්ුණා මේ පංච පාදානස්කන්ධා අර කියන තාලෙටම අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරෝතෝ අරහන්ත බලං සත්‍යකරයාති යම් කිසි කෙනෙක් අනාගාමි උස්මන් වහන්සේ නමක් මේ විදිහට මේ උපාදානස්කන්ධයන් વિશે මේ රූප කය ඒ වාගේම ඇඟට හිතට නිතරම දැනෙන කායික චෛතික වේදනා සංඥා මරණ මතක මේ අවස්ථාවේදී හඳුනා ගන්න හැටි සංස්කාර මේ තියෙන දේවල් පොඩ පොඩ වෙනස් කරන හැටි හැඩගස්සන හැටි ඒවට අපි සම්බන්ධ වෙන හැටි විඥානය කියලා මේ එක එකක් හඳුනා ගන්න හැටි කියන මේ එක එක උපාදානස්කන්ධයන් વિશે මේ හැම එකක්ම ණයක් පටන් ගන්න හැම එකක්ම අනිත්‍ය දෙයක් දුකක් මේක රෝගයක් මේක ඇඟේ යන උලක් gaduwak ආදී වශයෙන් බලන්න ඉන්නවා. එහෙම බලනවනම් ඒ අනාගාමී ඵලයේ ඉක්මවලා සෝතාපට්ටි මාර්ග ඵල සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේ මේ සාසනයේ තියෙන විශේෂ ගති ලක්ෂණ කීපයක් මේ ප්‍රකාශනයෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ පෘථග්ජන සුතවන්ත භෞතික භාවයත් ආව පෘථග්ජනයටත් අනාගාමී උතුමන් වහන්සේටත් කලියුත්තනම් එකක්මයි. නැත්නම් එකම ප්‍රශ්න පත්‍රයට තමයි මුණ දෙන්න වෙන්නේ. එකම අභ්‍යාසය තමයි කරන්න වෙන්නේ. එකම හික්මීම තමයි කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා පැහැදිලිවම මේ අසුතවත් පෘථග්ජනය. මේවා අහපු නැති පෘථග්ජන පිරිසට මේක කොහොමදවත් අදාහ ගන්න බෑ. ඒ මොකද අසුතවත් පෘථග්ජනය හිතාගෙන ඉන්නේ පළවෙනි මාර්ගඥානෙ ලැබුවට පස්සෙම උත්තරී මනුස්ස ධර්මය එහෙම නැත්නම් ආර්ය ලෝකයටපත් වුණාට පස්සේ අමුතුම දෙයක් බවට අමුතුම කෙනෙක් බවට පත් වෙන නිසා ඒ අත්ංගේ ගති පැවතුම් සම්පූර්ණයෙන්ම වෙනස්. මේ මේ ආකාරයි කියලා අර මනෝ චිත්‍රයක්ම වාගන්න. මවාගෙන ආර්යයන් වහන්සේගේ ස්වභාවය මෙහෙමයි මෙහෙමයි කියලා ඒ හිතාගෙන ඒ අනුව තමයි බලන්නේ මේකේ තියෙන ශ්‍රද්ධාව වැඩින පැත්තේ නම් ඇති දෝෂයක් නෑ. ආර්යයන් වහන්සේලා විදේ ආර්ය උපවාදේන වෙන විදියට ගෞරවයෙන් කටයුතු කිරීම උන්වහන්සේලාගේ ආර්ය ගුණයන්ට සැලකීම උතුම්කොට සැලකීම පැත්තෙන් නම් ඒක ප්‍රශංසනීයයි. නමුත් මේ විදිහට ආර්යයන් වහන්සේලා උත්තම කරනකොට වෙන්නේ මට නම් ඕක කරගන්න බැරි වෙයි කියලා හිත පසර ගන්න. හිත පසුබාහන කාරණාවක් කරගන්න. මේක සඳහා ඒ ආර්යයන් වහන්සේලා මේකටම මේ ලෝකෙ ඉපදිලා ඒ අතෝ ඒ වැඩ කරගත්තා මම නම් පාපතරයි මගේ නම් මේ මේ අඩුපාඩු තියෙනවායි කියලා ආනේ පස්සට ගහන පැත්ත කවමදාකවත් සරුවචනාංශයේ අදහසක් නැහැ. සරුවචනාංශ හැම වෙලාවෙම ධර්මයේ දේශනා කරන්නේ වීර්යවන්තන්ට. පසුබස්සන්ට නෙමෙයි. ඒ නිසා ප්‍රථම මාර්ග ඥානය ලැබීම සඳහා කල යුතුය මේ කාර්යයම තමයි ද්විතීය මාර්ග ඥානෙ සඳහාත් කරන්න තියෙන්නේ. තෘතීය මාර්ග ඥානෙ සඳහාත් කරන්න තියෙන්නේ. ඒක ලබලත් කරන්න තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රතිපදාව මේකට කියනවා න්‍යාය කියලා සතිපට්ඨාන සූත්‍රයේ ආනිසංස දේශනා කරනකොට සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං තමතික්කමාය දුක්ඛ දෝමනස්ස අත්ථගමාය ඥායස්ස අධිගමාය මෙන්න මේ න්‍යාය අධිගමය භාවනා ක්‍රමය භාවනා පාර භාවනා ප්‍රතිපත්ති මාර්ගය අවබෝධ කර ගැනීම එක එක ආර්යයන් වහන්සේලා එක එක මට්ටම් මට්ටම් වලින් දිනු කරගෙන යන එකයි කරේ. ඉන්ද අනාගාමී උත්තමයන් වහන්සේට පවා සිද්ධ වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයන් විසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කෙටි යෙදුම එහෙම නැත්නම් අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ වශයෙන් සවිස්තරව මෙතන පෙන්නන 11 ආකාරයේ ඒක අටුවාවට අපි ධර්ම වලට යනකොට චත්තාලීස ආකාර භාවනාව කියලා එක එක අනිත්‍ය ආකාරයේ විතරක් පෙන්වන්නට ක්‍රම 10ක් දුක්ඛාකාරයේ පෙන්වන්නට ක්‍රම 25ක් අනත්තාකාරයේ පෙන්වන්නට ක්‍රම 5ක් වශයෙන් 40කට කඩලා පෙන්නන. ඒ වැඩ පිළිවෙලමයි කියන්නේ. ඉතින් එතකොට කාය ආනුපස්සනාව කියන මේ කාය ඇහ කන නාසය දිව ශරීරය කියන මේ උපාංග වලින් සමන්වාගත මේ කය දිහා අසුතවත් පෘථග්ජනෙක් බලන හැටි සෝවාන් උත්තමයෙක් බලන හැටි අනාගාමි උත්තමයෙක් බලන හැටි විවිධාකාර මේක දිහාම අසුතවත් පෘථග්ජනෙක් නැත්නම් සුතවත් අරිය කල්යාණ පෘථග්ජනෙක් අනිත්‍ය වශයෙන් බලන්න දාන්නවා බලන්න කතා කරන්න දාන්න ඊටගම සෝවාන් මාර්ගඵලස්ත උත්තමයේ ඒ අනිත්‍ය විස්තර කරලා දෙන්න දාන්න නැත්නම් වටහා ගන්න දාන්න. ඒ වගේම සකදාගාම අනාගාමි කියන මාර්ගඵලත්වයන් විසින් ඒ එක එක ආකාරයට මේ එකම උපාදානස්කන්ධය අනිත්‍ය කියන එක ක්‍රමයෙන් ක්‍රමයෙන් තව තවත් සියුම් සියුම් ආකාරවලට දැනගන්න. ඒක නිසා කිසියම් ධර්මයක් අදහන්න නැති කිසියම් සම්‍යක් දෘෂ්ටියක් නැති කෙනෙකුට අතින් උනත් විදුරු භාණ්ඩයක් නැත්තම් කලයක් විවදලා ගන්නවට පස්සේ අනිච්ඡං කියලා කියනවා. එතකොට මේ පුද්ගලයාගේ වැටහීමත් ඊට වඩා භාවනා කරන යෝගාවචරයේ ඒ තමන්ගේ පිම්බීමක් හැකිලීමක් ආස්වාසයක් ප්‍රස්වාසයක් පාස එකකට එකක් සමාන නැතිකම. පළවෙනි ආස්වාසය දෙවෙනි ආස්වාසයට සමානකමක් නැහැ. ප්‍රස්වාසය ගැන කතා කරන්නම දෙයක් නැහැ. පළවෙනි පිම්බීම දෙවෙනි පිම්බීමට සමානකමක් නැහැ. හැකිලීමත් එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට පිම්බීමක් හැකිලීමක් ආස්වාසයක් ප්‍රස්වාසයක් එසවීමක් යැවීමක් තැබීමක් පාස සම්පූර්ණ අත නෑර මෙනෙහි කරන කෙනෙක් මේ හැම ඉරියව්වක් හැම ඉරියාපත සංධියකදීම පුදුමාකාර විදිහට මේ රූප ධර්ම වෙනස් වෙනවා කියන අවබෝධය ලැබුවට පස්සේ අර කලයක් තුම වැටලා කුඩු වුණාම අනිච්ඡන් කියනට වඩා බොහෝම ගැඹුරක් මේ අනිත්‍යතා දර්ශනය පවතිනවා මේකට කියනවා අනිත්‍යානුපස්සන ඥාන කියලා. මේ ඥාන සාක්ෂාත් උනේ නැත්තම් අර අනිච්ඡං කියන වචනේ අහලා තිබුණාට අර කලයේ තිබුණ ස්වභාවය කැඩලා විනාශ වුණාම ඒකත් අනිත්‍යයි කියලා හිතට අඳුරලා දීලා තිබුණාට කවදාකවත් සක්කාය දිට්ඨිය ආදී මූලික සංයෝජන ධර්ම වල වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය ආයේ අහලා ගොරෝසුවට දකින්නේ ඉතාමත්ම සමීපව හුස්ම ගැනීමක් පාස පිට කිරීමක් පාස නැත්නම් උදරේ පිම්බීම හැකිලිම බලන කෙනෙක් නම් පිම්බීමක් පාස හැකිලිමක් පාස ඉස්සරහා බලන වාරයක් පාස පැත්ත බලන වාරයක් පාස ඉදිරියට යන වාරයක් පාස පස්සට එන වාරයක් පාස මේ විදිහට සර්වඥ දේශනාවේ මේ සතිපට්ඨාන සූත්‍රයේ හැම ඉරියව්වක්ම පෙන්වන්න පුළුවන් ප්‍රධාන ඉරියව් සම්පජඤ්ඤ වශයෙන් බලන්නේ කියලා තියෙන්නේ මෙන්න මේ අනිත්‍ය අර අහකු සුතමේ ඥාණයට වඩා බොහොම ප්‍රත්‍යක්ෂයට ලං කරගන්න. ප්‍රත්‍යක්ෂය කියන්නේ පති අක්ඛ. ඇහැ ඉදිරි පිට. අපි ඒක සිංහලට හුඟක් හුරු වචනයක් හුරතල් වචනයක් වශයෙන් සඳහන් කරන්නේ අස්පනා පිට දැක ගන්න. ඊට කලින් අර සාමාන්‍ය ඉර නගිනවා ඉර බයිනවා ගස් හැදෙනවා මැරිලා වැටෙනවා මිනිස්සු ඇති වෙනවා නැති වෙනවා කියනකොට ඇති අනිත්‍යතාව කියන පිළිබඳ සංකල්පය ඕනම කෙනෙකුට විසරද තාලෙට විස්තර කරලා දෙන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. තව කෙනෙක් අදහන තම මට්ටමට විස්තර කරලා දෙන්න පුළුවන් වෙනවා. නමුත් ඒ පුද්ගලයා තාමත් පෘථග්ජනව වෙන්නේ අහන පුද්ගලයාත් විශාල සන්තෝෂයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. නමුත් ඒක තාම ඒ පුද්ගලයා තුළ මුඩ විශේෂයක් නොවි තියෙන්න ඉඩ තියෙනවා. මේ විදිහට ලැබෙන සුත්තමේ ඥානෙ නැත්තම් චින්තාමේ ඥාන ප්‍රත්‍යක්ෂයට ලං කර ගැනීම තමයි මේ යෝගාවචර පිළිස කරන්නේ. ඒ නිසා යෝගාවචරයේ පිම්බීමක් හැකිලීමක් ආස්වාසයක් ප්‍රස්වාසයක් පය වම දකුණ වශයෙන් තැබීමක් ආදී එකම එක ඉරියව්වක් ඒ ප්‍රත්‍යක්ෂයට ලං කරගන්න එක චිත්තක්ෂණයක තියෙන වටිනාකම අර සූත්‍රමය ඥාන පුස්තකාලයක තියෙන වටිනාකමට වැඩි වටිනවා පොත්සාපුවක තියෙන වටිනාකමට වැඩි වටිනවා මේ ප්‍රත්‍යක්ෂය තමයි ಗುಣ වෙනසක් ඇති කරන්නේ ඒ ඇති කරන වෙනස නිසා තමයි මේ සෝවාන් මාර්ගය ලබන්නේ එහිදී මේ සක්කාය දිට්ඨිය කියන මූලික දිට්ඨි විපල්ලාසය කපලා හරිනවා ආසව යම් කිසි ප්‍රමාණයක් කපලා හරිනවා නමුත් තව ඊට වඩා අඩියේ ඊට වඩා එහි හෙවණල්ලක් විදිහට මාන ආදී ආසවයන් ඉතුරු වෙනවා ඒක ක්‍රමයෙන් ලුණු ගෙඩියක පොත් අරිනා වාගේ එකින් එක එකින් එක ගොරෝසු පොත් අයින් කරමින් සියුම් පොත් අයින් කරනවා වාගේ සකදාගාමි අනාගාමි මාර්ගඵල මාර්ග අවස්ථාවටපත් තුන තාමත් මාන අනුසය මානය පවතින නිසා මේ අනාගාමි උත්තමයට උනත් මම අනිච්චානුපස්සනාව දැක්කා මම අනිච්චානුපස්සනා ඥානෙ ලැබුවා මට අනිත්‍ය වැටහෙනවා කියන විදිහේ මම කියන කල්පනාව එද්දී ඉඳී තියෙනවා මටයි වැටුනේ මට තේරෙනවා මට කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් ආදි වශයෙන් මේ මානෙ ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා ඒ මොකද මේ අනිත්‍ය සංඥාවයි මානෙයි දෙක එකම කාජිය දෙපැත්ත වාගේ යම් කිසි කෙනෙකුට සම්පූර්ණයෙන්ම අනිත්‍ය ධර්මයේ වැටුණා නම් මානෙ ඉතුරු වෙන්න විදියක් නැහැ යම් කිසි කෙනෙක් ළඟ මානෙ තියෙනවා නම් ඒ නිසා ඒ සමීකරණය තුල අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනකොට පැහැදිලිවම තේරෙනවා අනිත්‍ය සම්පූර්ණයෙන් වැටහිලා නැහැ මේ අපි අර කලින් කිව්වා වගේ රහත් වේවය අනාගාමි වෙනවයි සකදාගාමි වෙනවයි සෝවාන් වෙනවයි කියන එක පරලෝකෙට තියලා එහෙම නැත්නම් මාතු මෛත්‍රී බුද්ධ ශාසනයට තියලා දැන් ඒ ආර්ය ලෝකේ ආර්ය මිනිපෙට්ටියට එන ගහලා කටයුතු කතා කරන ශාසනය ගැන හිතන ඇත්තන්ට මෙවුවා මහ විශාල ඈත තියෙන දේවල් විදිහට දෝත් පුදුන්දී වැඳගෙන කටයුතු කරන්න කරන්න ඒ පුද්ගලයා දන්නේ නැහැ Taman ඒක කරන්න බැරි කෙනෙක් බවට ඉබේමපත් වෙනවා. ඒක මට කැප නැහැ, අදාළ නැහැ කියන කෙනෙක් බවටපත් වෙනවා. නමුත් සර්වඥ දේශනාවේ එහෙම නැත්නම් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනාව සඳහන් කරන්නේ එහෙම අපිට කරන්න බැරි දෙයක් අපි ඒකට පිංමදියත්ෝ ඒ වශයෙන් කල්පනා නොකර අද අද මේ ජීවිතයේදීම ලං කර ගැනීමට දිරි දෙන්න උනන්දු කරවන්නයි මේ උනන්දු කරවීම අතරමැද තියෙන මේ බොහෝම ඈතයි කියලා කරුකම්බුීර වශයෙන් සලකන එකත් එහෙම නැත්නම් වහවහා මේ එක පරියන්කේදී රහත් වෙන්න ඕනෑ ආදී වශයෙන් අධික ආසාවක් කියන මේ දෙක සම්බන්ධ කරන්න. මේ දෙක අතර මධ්‍යම ප්‍රතිපදාව පැහැදිලි කරලා පෙන්වන්න තමයි අපි මේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා කමඨාන් සුද්ධ කිරීම ආදී දේවල් කරන්නේ. මෙන්න මේකට යෝගාවචරයේ කුට්ටම ඉතාමත්ම පැහැදිලිවම මේක ජීවිතයකදී සම්බන්ධ කරගන්න පුළුවන් ය කියන්ට සාක්ෂියක් හම්බ වෙන භාවනා කරනකොට. ඒ සාක්ෂිය හම්බ වෙන්නේ මේ මාර්ග ඥාන ලබන්නත් කලින්. අපිට මාර්ග ලාභ ලැබපු සීක උත්තරයන් ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ අවස්ථාව තමයි මේ විපස්සනා ඥාන ගැන කතා කරනකොට භංග ඥාන අවස්ථාව. යම් යෝගාවචරේකට අර කායානුපස්සනාවෙන් පටන් අරගෙන හොඳට ඒ ඉදිරිපත් කරගත්තා වූ අරමුණ ආත්පසින්ම දැකලා ඒ අරමුණේ කිසිම තැනක නොදැක්කය නොවැටහුණාය අසතිමත් වුණාය කියලා කියන්න නැතුව සතියෙන් යුක්තව දැකගෙන දැනගෙන අරමුණට බැසගත්තාසේ අර්පණා සමාධියකට බැසගත්තාසේ හිත වැටුණොත් එතන ඉඳලා හොඳ බලවත් විපස්සනාට හිත වැටෙනවා ඒක තමයි ඉතින් අමාරුම කොටස යෝග ජීවිතේ. ඒක අමාරු කොටස වගේම නැවත නැවතත් ඒක මාර්ග ඥානයකින් ඵල ඥානයකින් අරිහත් මාර්ග ඵල ඥානයෙන් සම්පූර්ණයෙන් සහතික කළ යුතු බැවින් නැවත නැවතත් යෝගාවචරයට ඒක උපයන්න ආනෝය විදියට විපස්සනා ඥානෙට හිත වැටිලා ප්‍රධාන වශයෙන් උද්‍යප්පේ ඥානය සාක්ෂාත් කරගෙන උපක්ලේශ ධර්මයන් කියන විපස්සනා භාවනාවේදී තියෙන මග රවටන මග බොරුවලවල් කනින අමාර්ගයට ඇදහෙලන ඒ தත්ත්වය ඉක්මවා ගත්තට පස්සේ යෝගාවචරගේ හිත මේ භංග ඥාන අවස්ථාවට වැඩේ. ඒ වෙලාවේදී නම් මේ හැම දකින අරමුණක්ම මේ විදිහට අනිත්‍ය බව. ඒක දුකක් බව. ඒ විදිහට ඉදිරියට මේ දක්වලා තියෙන කරුණු බොහෝම ප්‍රකට ඒ අවස්ථාවේදී මේ අනිත්‍ය පිළිබඳව වැටෙන ප්‍රමාණය හිතා ගන්න පුළුවන් අන්න රහතන් වහන්සේගේ හිත ස්වභාවයේ පවතින හැටි. ඉතින් රහතන් වහන්සේට තියෙන ලාභය තමයි ඒක තමන්ගේ බුද්ධියට සින්න වෙලා තියෙන. ඒක අයිතියට තහවුරු වෙලා තියෙන. මේ බණ භාවනා කරන උදාාර යෝගාවචරයට අර කියන්නා වූ සති සමාධි ඇතිතා කල් මේ භංග ඥානෙ වැටේ. නමුත් ඒ සතිය හෝ සමාධිය ගිලිහිච්ච ගමන් ඊට භංග ඥාණයෙන් වැටිලා නැවතත් මේ රූප විෂේ උපාදාන කරනවා. මේක ඔය කිව්වට භාවනා කරනකොට අනිත්‍ය වැටුණාට අනික් වෙලාවට නිට්ටයයි. දකුණු කකුල කිව්වොත් දකුණු කකුලම තමයි. වම් දන හිස කිව්වොත් වම් දන හිසම තමයි. මගේ නෑදෑය, මගේ වස්තුව, මගේ ස්ථානය, මගේ දැනුම, මගේ රූප ස්වභාව, මගේ වයස ආදී දේවල් ඒක නිට්ටය වශයෙන්ම ගණන් ගන්නවා. අර වෙලාවේදී අනිත්‍ය වශයෙන් වැටුණාට දැන් නිට්ටයයි කියලා ඒ හුඟක් අර තමන්ගේ කල්පනා ඥාන වලින් නිත්‍ය සංඥාව බහුල කරගන්න. රහතන් වහන්සේට නම් භාවනාව ඕන වෙලාවක පටන් අර ගන්නකොට කවදාකවත් නාම රූප පරිච්ඡේද ඥානයකට, පච්චේ පරිග්‍රහ ඥානයකට, සම්මස්තර ඥානයකට, උද්‍යප්පේ ඥානයකට බලව අවස්ථාවකට පත් කරගන්න අවශ්‍ය වෙන්නේ හිත වැටෙන්නේ සාමාන්‍ය මේ තියෙන භංග ඥාන අවස්ථාවට. ඒ නිසා රහතන් වහන්සේට කවදාකවත් මේ කිසියම් දෙයක් පිළිබඳව රාගයක් ආසාවක් ඇති කරවන්නත් බෑ. ඒ නිසා මේ රහත් ඵලය ලැබුවා වූ රහත් ඵලය පිළිබඳව අපි සෝවාන් ඵලය ලැබුවාට පස්සේ ඒක ලැබගත්තාද නැද්ද කියන එක විශේෂයෙන්ම Tamanටම තහවුරු කර ගැනීම සඳහා කරුණු කාරණා රාශියක් අපි ඉදිරිපත් කරගත්තා. එතකොට පේනවා ඒ ඔක්කොම මේ සාමාන්‍ය බුද්ධියට අල්ලා ගන්න පුළුවන් මේ ඉහළෝයික දේවල් නෙවෙයි මෙලෝ වශයෙන්ම දැක ගන්න දැන ගන්න පුළුවන් උපමාන ටිකක්. ඒ වගේම තමයි දවසක් සරුවච්චන් වහන්සේ ළඟට පැමිණෙනා වූ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පත්කඩේනලා වැන්දට පස්සේ සරුවච්චන් වහන්සේ අහනවා සාරිපුත්තගෙන් සාරිපුත්තේ මේ යම් කිසි අසේක පුද්ගලෙක් ඒ කියන්නේ සේක භාවය අරියත් මාර්ග ඥාණයෙන් අයින් කරලා අසේක භාවයටපත් වෙච්ච පුද්ගලෙක් Taman අසේක භාවයටපත් වුණා කියලා දැනගන්න එයාට තියෙන විශේෂ බලය මොකක්ද තාට හම්බෙන විශේෂ දැනීම් මට්ටම මොනවාද? එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මට වැටහෙනවා කාරණා 10ක් අසේක පුද්ගලයෙක් Taman අසේක බව පැහැදිලිව නිර්දේශ කරගන්න පුළුවන් Tamanටම විනිශ්චය කරගන්න පුළුවන් මොකද්ද කියලා අහලා මොකද්ද කියලා Taman වහන්සේ මේ ඉදිරිපත් කළ මේ බුදුහාමුදුරන්ට සාරිපුත්තු ස්වාමීන් බණ කියන හොරතල් අවස්ථාව. සාරිපුත්තු ස්වාමීන් සඳහන් කරනවා සබ්බේ සංඛාරා අනිච්චතෝ යථා භූත සම්මප්පඤ්ඤාය සම්මප්පඤ්ඤාය දිත්තෝ ඒ පුද්ගලයා යම් කිසි කෙනෙක් ඒ සෝ අරියත් මාර්ගඵලය ලැබුණාට පස්සේ සියලු සංස්කාරයන් විශේෂයි මේ අනිත්‍ය කියන එක යථාභූතං ඇති හැටියෙම සම්මප්පඤ්ඤාය සුදිත්තෝ නියම සම්‍යක් ප්‍රඥාවෙන් මනාකොස මනාකොට දැක්කා. ඉසී මනාකොට දැකීම නිසා කවදාකවත් ආයේ පාදාන සබ්බ සංස්කාරන්සේ ඇලෙන්නේ නැහැ. දැනගන්නවා මගේ හිත විශේෂ බලයක පිහිටියා අසීක භාවයටපත් උනායි කියලා. ඒක නිසා පෘථග්ජන හිතක නිතරම මේ නිත්‍ය අනිත්‍ය දෙක අතර තියෙන පටලවිල්ල නිසා තමයි මේ ඉස එකක් වුණ ආධාන රෝග নানা ප්‍රකාර දේවල් මතුවලා තියෙන්නේ. මේ අරමුණ දිහා සතියෙන් සම්පජාඤ්ඤයෙන් බැලුවොත් ඊ අරමුණ පැහැදිලිවම නිතරම වෙනස් වෙමින් පවතිනවා. මේ වෙනස් වෙමින් පවතින එක ඉතිර කරගන්න තමයි මේ යෝගාවචර ගොඩාක් වෙලාවට වෙහෙස ගන්න. පෘථග්ජනන් ගැන කතා කරන්න දෙයක් නැහැ. භාවනා අනුකරණයත් අංගන පෘථග්ජනයත් අංගන කතා කරන්න. භාවනාවට පෙළඹිච්ච මේ සතියෙන් මේ බණ අහලා මේ හිත හොඳට ඒකට යොදවලා කුසල ඡන්දේ යොදවලා භාවනා කළත් අනේ අනේ ආනාපානට හිත දානකොට ආනාපානෙ නැතිලා යනවා. පිම්බීම හැකිලිම දිහා බලාගෙනකොට පිම්බීම හැකිලිමේ සටහන් ආකාර වෙනස් වෙනවනේ. මොකද යෝගාවචරයට ඕනේ Tamange වාර්තා කරන්න මට මෙන්න මේක හොඳටම පැය ගාණක් බලන්න හිටියා කියලා වාර්තා කරනවා. නමුත් බලන ඉන්නකොට මොකද වෙන්නේ? අර හිතපු දේ සටහන් වශයෙන් ආකාර වශයෙන් වෙනස් වෙගෙන ඒ සංසේකන යනවා. ඉතින් කියලා ඉවරයක් නැහැ. ඒක පේන්නේ හරියට භාවනාව වැරදිලා වගේ. සතිය නැති වෙලා වාගේ සමාධිය ඉස්තිර නෑ වාගේ. ඒ මොකද මේ බලාපොරොත්තු වෙන්නේ සතිය සමාධිය ඉස්තිර වෙන්න වගේම අරමුණ ඉස්සරහා හරියට අවකන බුදු පිළිමේ තිබ්බා වාගේ හෙල්ලෙන්නේ නැතුව ඒ පිම්බීම අවස්ථාව මෙහෙමයි හැකිලිම අවස්ථාව මෙහෙමයි කියලා බලන්නේ. නැත්නම් ආස්වාසේ මෙහෙමයි ප්‍රස්වාසේ මෙහෙමයි කියලා බලන්නේ. නමුත් හරුවචනාන්තේ දීලා තියෙන්නේ මෙතන අභ්‍යාසයක්. ප්‍රහෙලිකා වැඩපිළිවෙලක්. ඒ මොකද්ද? බලාගෙන ඉන්නකොට ඉන්නකොට මේක වෙනස් වෙනවා. ඉතින් යෝගාවචරයට එක දවසක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි හතරක් නෙවෙයි හැමදාම කමඨාන් සුද්ධ කරන මතක් කරන්න වෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය සිහියෙන් බුද්ධියෙන් යුක්තව බලණ්ඩයි මේ භාවනා කරන්නේ. අහවල් දේ දකින්න නෙවෙයි. එහෙම අහවල් දෙයක් දැක්කම මේක ගැලීමක්, ඒක නතර වීමක් භාවනාවේ මේ අනහිතීමක්, මෙත්තැහිවීමක්. ඒ දකින්නවත්තාව යෝගාවචර බලාපොරොත්තු වෙන ගොඩාක් වෙලාවට බොහෝම භාවනා ලෝකයට ආ උසුක වේදනා අත්දැකීමක් එතන නතර වෙලා ඉඳී කියලා. එහෙම නැත්නම් එකම සතහන පැය ගාණක් බලන්න ඉන්න පුළුවන් වෙයි කියලා. එකම ආකාරයක් හැම වෙලාවෙම දිගට පවතී කියන නම කවදාකවත් වෙන්නේ භාවනා මානසිකාරය හොඳ වුණත් භාවනා මානසිකාරය නරක වුණත් මේක නිතරම වෙනස් වෙන නිසා මේ යෝගාවචරය හරි වෙහෙසකටපත් වෙනවා. ඒ මොකද සටන් කරන්නේම මේක තුල නිත්‍ය සංඥාවක් ගන්න. පේන හරිය ප්‍රත්‍යක්ෂ වෙන්නේම අනිත්‍යයි. මෙන්න මේ සටන් නිසා තමයි ආධුනිකයා පුදුමාකාර විදියට වෙහෙසක් ගන්න. මේක හරියට උසාවියටපත් කරපු මිනිමරුන් නඩුකාරයෙක් වාද වැරදිකාරයෙක් වාගේ ඒ මිනිස්සයා මුලදී සම්පූර්ණ උසාවිය අඳුරන්නේ නැති කෙනෙක් නිසා අඳුරන්නේ නැති තැනක් නිසා කියන්න පුළුවන් තරම් බොරු කියනවා මම කවදාකවත් වැරදි කරේ නැහැ. නමුත් නඩුව ඇහෙන්න ඇහෙන්න සාක්ෂි එක එක ඉදිරිපත් වෙන්න ඉදිරිපත් වෙන්න වෙන්න මෙයාට කලින් කියපු දේ ඔව් කියපු දේ නෑ කියන්න වෙනවා නෑ කියපු දේ ඔව් කියන්න වෙනවා සාක්ෂි එකිනෙකට පරස්පර විරෝධීව නමුත් වැරදි කළේ නෑ වැරදි කළේ නෑ කියලා දිගට කියාගෙන යන්න නමුත් පහු වෙනකොට පහුවෙනට උසාවියට වැටෙනවා මේ මිනිස්සයා Taman වැරදි නොකින් වැරදි කාර්යය වෙන්න මෙච්චර බොරු කිව්වත් ඇති වෙලා තියෙන සාක්ෂි ප්‍රමාණය අනුව බලනකොට මෙයා ඒකාන්තයෙන්ම වැරදි කාර්යය. දැන් මේ කරන්නේ සම්පූර්ණ උසාවිය රවට්ටන්න ආදන එකක් කියලා. මේක අන්තිමටම තේරෙන මිනිහා තමයි වැරදිකාරයා. ඉස්සලම තේරුම් ගන්න මිනිහා සමහරලාට දක්ෂණ විනිශ්චයකාරවරයා. නමුත් විනිශ්චයකාරවරයා කරබාගෙන නඩු ඇෙන්න ආරිනවා. ඒ බොරු කියන මිනිහටම බොරුව වටහා ගන්න. මම මේ කියන්නේ බොරුවක්, වැදගත් සභාවක් නොමග අරින්න උත්සාහ කරන අනන්ත අප්‍රමාණ විරුද්ධ සාක්ෂි දෙද්දි කියන එක වැරදි කාර්යයට විනිශ්චයින් දවස් තමයි උසාවියේ විනිශ්චය සාධාරණ සාධාරණ බව පේන්නේ. ඒ නැත්නම් උසාවියට වැටෙච්ච වෙලාවේ අර මිනිස්සයා ඔය බොරු කියලා නතර කරනවා තමසේ මිනිවරුවක් කරලා තියෙන මරණ දඬ නියම කරනවා කියලා. විනිශ්චය කරන්න පුළුවන් ඒක සාධාරණයි. නමුත් ඒ වැරදි කාර්යයට තමයි වැටුනේ නෑ. මම මේ උසාවියත් බොරු කරනවා මිනිසුත් මරනවා කරන්නේ වැරදි වැඩක්. ඒ වැටෙන කම්ම උසාවියෙන් පිටම නඩු ඇහෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ හිතට මේ නිත්‍ය සංඥාවට පුරුදු කරලා තියෙන හිත අරමුණකට හිත දුන්නාට පස්සේ ඒ අරමුණ වෙනස් වෙන්න පටන් ගත්තාම හිත নানা ප්‍රකාර වලින් හේතු කාරණා ඉදිරිපත් කරමින් මනස් විකාර ඇති කරමින් මේක නිත්‍ය කරගන්න හදන මේක නිත්‍ය කරගන්න හදන මේ නිත්‍ය කරගන්න හදන නිසාම තමයි හරියට වෙහෙසක් හරියට චෝදනා මේ මට මේ හරියට භාවනා කරගන්න බැරි මොකද අසවලා මෙහෙම කරපු නිසා එහෙම නැත්නම් වැහැපු නිසා එහෙම නැත්නම් පායපු නිසා ආදී වශයෙන් අර කැකිලි රජුරංග නඩු තීන්දුව වාගේ මේ වෙනදී කොහොමඩක්වත් බාරගන්නේ නැහැ බාහිරේ තමයි නිතරම අඩුපාඩුකම් හොයන්නේ ඒ නිසා මේ අවස්ථාවේදී ඒ යෝගාවචරය මෛත්‍රී අනුකම්පාව ලැබිය යුතුයි හැම ගහපු සම්පූර්ණ හැම අයින් කරපු දෙනක් වාගේ උලන් වැදුනත් ඉන්න අමාරුයි. ඉඳගෙනත් බෑ වතුරට ගියොත් වතුරේ ඉන්න සත්තු කනවා. ගොඩ හිටියොත් මැස්සෝ මදුරුවන්ගෙන් කරදරේ. නිදා ගන්න බෑ පොළව ගොරෝසුයි. ඒ නිසා හැම ගහපු සතෙක් වාගේ තමයි යෝගාවචරය මේක අරමුණකට දාලා මේක දිහාම බලයින්ද ගියාම ආත්පසින්ම අනිත්‍ය බව පේනවා යෝගාවචරය බලනවා මේකේ නිත්‍ය භාවයක් ගන්න. ඒ නිසා හරි වෙහෙසකටපත් වෙනවා. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික මේ භාවනාව හරියනවනම් පරියංකයකට සක්මනකට පරියංකයට සක්මනට මාරු කර කර යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික යෝගාවචරය තලතුණා වෙනකොට අර අනිත්‍ය සංඥාව අනිත්‍ය එනකොට වෙන්න පුළුවන් දැන් අර ගුරුසුර තිබුණු ආනාපානෙ සිවුම් වෙච්ච බව ඇත්තයි දීර්ඝ දීර්ඝව තිබුණු ආනාපානෙ කෙටි වුණා ඇත්තයි වැටෙච්ච ආනාපානෙ නොවැටෙන බවටපත් වුණා ඇත්තයි කියලා ඒක පිළිගත්ත දවසට ලොකු සාන්තියක් ලොකු සාහනයක් ඇති වෙනවා අනේ ඇත්ත නේනම් මේ අනිත්‍ය ධර්මයේ කියපු එක ඇත්ත නේනම් කියලා. එතකොට අර තමන්ගේ ප්‍රත්‍යක්ෂය නැත්නම් අර උසාවිය ඇහෙන නියම සාක්ෂි අනුව බොරු කාර්යය වැරදි කරපු බොරු කාර්යය පවා තේරුම් ගන්නවා වගේ මේ නිත්‍ය සංඥාටම සංසාරේ අනවරාග්‍ර සංසාරේ නොතෙන්න කෙලවරක් නොදෙන්න සංසාර නිත්‍ය සංඥා ඇති කරන අපේ හිත ක්‍රමයෙන් පච වෙන්න පටන් ගන්නවා. නිත්‍ය සංඥාව පච වෙනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් අනිත්‍ය සංඥාව හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. මේ වෙනස තමයි මේ පු탁 යන හිතේ ඉඳලා රහත් මාර්ගය දක්වාම කිතුවේ. ඉති හිතා ගන්න පුළුවන් රහතන් වහන්සේගේ හිතේ මේ සියලු සංස්කාරයන් විශ්ේ අනිත්‍ය සංඥාව සම්මප්පඤ්ඤාය සුදිත්තෝ හෝති කියලා කියනකොට මොනතරම් පැහැදිලිකමක් ඇති වෙයි කියලා. මේක හිතා ගන්න පුළුවන් අර උද්‍යප්පේ ඥානෙ පහු කරලා භංග ඥානටපත් වෙච්ච යෝගාවචරයට මෙලොව වශයෙන් සාක්ෂාත් කර ගන්න පුළුවන් දෙයක් නිසා මේක කාටත් රස බලන්න පුළුවන් දෙයක්. නැත්නම් උපයන්න පුළුවන් දෙයක්. අමාරුකම තියෙන්නේ මේ උපයපු දේ රැකගන්න එකයි. උත්හාන සම්පත්තිය වශයෙන් ඔය භාවනා කරනකොට මේ හුඟ දෙනකොට ඒ தත්වලට හිත අඩු ගානේ తాවකාලිකව පත්ලා තියෙනවා. මේ පත්විච්ච අවස්ථාව නැවත කොහොමද ලබා ගන්නේ? ඒක තමයි තාමත්ම දුෂ්කර දෙය. මේක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. මේක තමයි යෝග කර්මය කියලා කියන්නේ. ඒ මොකද ඒ පත්‍ත්‍ච්ච අවස්ථාව අපිට පේන්නේ අහම්බයක් වාගේ වැරදිල්ලක් වාගේ. අපි ඒකට රුචි නැහැ. භංග අවස්ථාව දකින්නකොට අපිට පේන්නේ ඒක විනාශයක් වාගේ, ව්‍යසනයක් වාගේ, මේ නැතිනාස්ති වීමක් වාගේ භංගයක් වාගේ. නමුත් නැගිට්ටට පස්සේ තේන භාවනාව බොහොම ගැඹුරකට ගිය අවස්ථාවක තමයි මේක තේරලා තියෙන්නේ. නමුත් ඒකේ නැගිටින්න ලොකු ආසාවක් තිබිලා තියෙනවා. නමුත් නැවත දවසේ ආයසරකේ තත්ත්වයට යන්න ගියාම ඉතින් හරි දුෂ්කරතාවකටපත් වෙනවා. ඒ නිසා අපට අර භාවනා ක්‍රමය නැවතත් මූල කර්මස්ථානයේට නැවත නැවතත් හිත යොදමින් භාවනා කර්මාන්තේ පුරාම මේ මූල කර්මස්ථානයට හිත දෙමින් හිත දෙමින් ගමන් කරනවා නම් අපිට ඒක ලොකු අත්ලක් වඩපත් මේ විදිහට මේ විදිහට කරනකොට මේ භංග අවස්ථාව එහෙම නැත්නම් අනිත්‍ය අවස්ථාව බහුල වෙන්න වෙන්න වෙන්න වෙන්න අපේ හිත ක්‍රමයෙන් මේ කවුරුත් කිව්වට නෙවෙයි ප්‍රත්‍යක්ෂේ නම් කවුරුත් කිව්වට නෙවෙයි Taman ප්‍රත්‍යක්ෂ කරන්න කරන්න වැඩියෙන් ඒ ආශ්‍රය කරන්න කරන්න ක්‍රමයේ මේ අනිත්‍ය සංඥාව පහල කරගන්න පටන් ගන්නවා. ඉතින් මේක කවදා හෝ Taman බාර ගන්න ඕනේ. කවදාකවත් නැහැ සර්වචන් වහන්සේ ඇවිල්ලා හීනෙන් පෙනී ඉඳලා ඕක අතහැරලා දාපන් කියලා කියන්නේ. කවදාකවත් නැහැ Tamanගේ ගුරුවරු ඇවිල්ලා කියන්නේ. කවදාකවත් නැහැ Tamanගේ දෙමව්පියෝ කියන්නේ. කවදාකවත් නැහැ Tamanගේ යාළුවෝ ඥාතියෝ කියන්නේ වස්තුව පරිභෝග කරපු දේවල් කියන්නේ. ඒව කොහොම කිව්වොත් කියන්නේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. සර්වඥාන්සේ නම් කියන්න කාරණාව තියෙනවා නමුත් සර්වඥාන්සේ වගකීම බාරගන්නේ. උන්වහන්සේ දේශනා කරන මාර්ගය දක්වලා තියෙනවා. මේක අනිත්‍ය බව මම මෙච්චර මායя කරදර කරද්දී અભීතව ප්‍රකාශ කරලා තියෙනවා. දැක ගන්නත් මේ අතන්ට උපක්‍රමයේ පෙන්ලා තියෙනවා කවදා හරි තමයි බාර ගන්නවා. අපි මේ බලන්න හදාන්නේ මේ අපි පරිේෂණ කරන්නේ මේ පින් කරලා උපයෝගු මේ පංචස්කන්ධයම තමයි රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් විඥාන වශයෙන් බලන්නේ බලලා ජයගත්තයි කියලා කියන්නේ මේක බින්දින සුළු බව බල ගැනීමයි මේක අනිත්‍ය බව බහර ගැනීමයි මේක තමයි අසේකම්ම පඤ්ඤාය දිත්තෝ මේ පංච උපාදානස්කන්ධයන් වඩ වඩාත් පිනවීම සඳහා ආස්වාදනය කිරීම සඳහා පුදුමාකාර කාමවස්තු ඉදීමේ pore තමයි මේ මනුස්ස ජීවිතේ ගත කරන්නේ. ඒකට තිරිසන් ලෝකෙම තියෙනවා උදව් උපකාර නැත්තම් නිදර්ශන සෑම ජීවියෙකුගේම තියෙනවා. ඒකෙන් ඒ වැඩේ තාමත්ම මේ විචක්ෂණ විදියට විචිත්‍ර විදියට කරන්නේ මනුස්සයා. පුදුමාකාර විදියට මේ ඇහැ මේ කවදාකවත් වතුරෙන් පුරලා ඉවර කරන්න බැරි හිල් කූඩයක් වගේ තියෙන එක පුරවන්න වතුර හොයන එක තමයි මේ ඇහැ පිනවන්න හදනවයි කියලා කන පිනවන්න හදනවා නාසය පිනවන්න හදනවා දිව පිනවන්න හදනවා කය පිනවන්න හදනවා නැත්නම් හිත මේ විවිධාකාර දේවල් වලින් පුරවන්න හදනවයි කියන කියන එක මේක සරුවඥ ඇහැකින් එහෙම නැත්නම් අරිහත් ඇහැකින් බලනකොට අඟුරු කබලකට ගිනි අඟුරකට සම කරලා තියෙනවා අංගාර කාසුපමා කාම මේක නිතරම දවනවා ඇහැට ලස්සන රූප දකින්න දකින්න දකින්න දකින්න ඇහැ තව තවත් කුපිත වෙනවා ඇහැ තව තවත් ආවේශ වෙනවා ඒක තව තවත් මේට වඩා රසවත් දේවල් ඉල්ලමින් වද දෙන්න පටන් ගන්නවා. ඒ වගේම සාහනට සද්ද දෙන්න පටන් ගත්තාම කවමදාකවත් ඉවරයක් නැහැ. ඊට වඩා හොඳ දෙයක ඉල්ලනවා. ඒ නිසා ඒක එන්නේ එන්නේ එන්නේ දර දාන්න දාන්න බුරපුරා නැගින බුරමුරා දැවෙන ගින්නක් වගේ. ඉතින් රජ කෙනෙක් කියලා කියන්නේ ගිනි අඟුරු ගොඩක් ළඟ තියාගෙන ඉන්න කෙනෙක්. ගිනි කබල් ගොඩක් ළඟ තියාගෙන කෙනෙක්. ඒ මොකද ඒ රජුරෝ පේන්නේ බුදු ඇහැට කුෂ්ඨ රෝගියෙක් වගේ. කුෂ්ඨ රෝගියාට ඒ ගිනි තියාගෙන ගිනි තප තප හැම කහකා ඒ අර ඇති කුෂ්ඨයේ කැසීමට කැසිල්ලෙන් උදව් කිරීම සැපක් වගේ. නමුත් දොස්තර කෙනෙක් වෙද කෙනෙක් දන්නවා කසන්ඩ කසන්ඩ කසන්ඩ ඊට වඩා ඕජස් ගලන හැම පැලෙන දරුණු තත්යකට මේ රෝගයපත් වෙනවා. නමුත් මේ රෝග කුෂ්ඨ රෝගයට බේන තියෙන කැසිල්ලම තමයි වඩාත්ම සැප දෙන දේ. සැවීමම තමයි සැප දෙන දේ. ඒක නිසා මේ කාම ආශාව අඟුරු ගොඩක් වාගේ තලකනවා. මේක විශේෂයෙන්ම හොඳට පෙන්වලා දීලා තියෙනවා ඔය මාගන්ධිය සූත්‍රයේදී මාගන්ධිය සූත්‍රයේදී පෙන්වනවා යම් කිසි කෙනෙක් පොහොසත්ය කියලා කියනවා. යම් කිසි කෙනෙක් හැකියාවක් ඇති කෙනෙක් කියලා කියනවා නම් ලොකු අඟුරු කබලක් තියෙනවා කියන කයකින් පෙනේ තරම්ම දරුණු රෝගයක් යාළුවා. ධර්ම කුෂ්ඨ රෝගියෙක් වගේ යම් දවසක කුෂ්ඨ රෝගේ තනි වුණා නම් ඒ පුද්ගලයා කිසිම ආසාවක් ඇති කරගන්න නැතුව අර අඟුරු කබල් ටිකයි අඟුරුයි දැවෙන අඟුරුයි ඉවත දාන. ඒ වගේ තමයි ආර්යත් මාර්ගයටපත් වුණාට පස්සේ පේන්න තියෙන මේ රූප දකින්න තියෙන ආසාව, කනට ශබ්ද අහන්න තියෙන ආසාව, නාසයට විවිධ හොඳ සුවඳ ලබන්න තියෙන ආසාව, දිවට දිවට මිහිරි රස ලබන්න තියෙන ආසාව ඒ වාගේම කයට විවිධාකාර පහස ලබන්න තියෙන ආසාව, හිතට එන එන දේවල් කල්පනා කරන අයාලේ මන්මත් වෙන්න දෙන්න තියෙන ආසාව කියන ඒවා අඟුරු කබල් වාගේ. ඒවා වැඩි වැඩියෙන් ලං කරගන්නයි අපිට භාවනාවේදී අර අරමුණේ ඒකාකාරීකම පේන්න පටන් ගත්තාම අපිට වෙන මේට වැඩි කොච්චර හොඳ ඉරියව්ව මාරු කරනවා කොච්චර හොඳ වෙන රූපයක් බලන්න හම්බ වෙනවා ගමනක් ඇවිදින්න තියෙනවා කතා කරන්න තියෙනවා විවිධාකාර අර ආසාවල් ඉදිරිපත් වෙන්නේ මොකද අර කුෂ්ඨ රෝගියාගේ කහින්නට සමානයි නමුත් ආර්යත් භාවයටපත් උනාට පස්සේ තේරෙනවා මේක මොනතරම් මිනිස්සෙක් වගේ කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට එහෙම නැත්නම් විශේෂයෙන්ම සර්වචනාසික ධර්මයේ අහලා ඒකට කැපවෙච්ච කෙනෙකුට මොනතරම් නින්දිත තත්ත්වයක්ද කියලා. ඒ නිසා යම් කිසි ලෝකයා තු탁ජන ලෝකයා එහෙම නැත්නම් භාවිත ලෝකයා යම් කිසි දෙයකින් ආඩම්බරයක් ලබනවා නම් ලාභ නිසා සත්කාර නිසා සම්මාන නිසා ඥාති තත්ත්ව නිසා මුදල් තත්ත්ව නිසා තරුණකම නිසා ලස්සන නිසා දැනුම නිසා මේ සෑම දෙයක්ම මේ අඟුරු කබලක් වාගේ රහත් හිතට පේන්නේ අඟුරු කබලක් වාගේ මොකද රහත් හිතේ අර කුෂ්ඨ රෝගේ නෑ දැන් කසන ගතිය කසාන නෑ ඒක නිසා තවදුරටත් ඒ දැවීමක් අවශ්‍ය කරන්නේ නැහැ, කසීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා දෙවෙනි ප්‍රධානම බලය තමයි ඒ ලෝකයා කොච්චර දෝ එකිනෙකා පරෙමින් අම්මල දාත්තල වුණත් එකිනෙකා රණ්ඩු කරමින් සහෝදර සහෝදරියන් පවා රණ්ඩු කරමින් එකම ආයතනයේ ඉන්න ඇත්ත පවා එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින් මේ ලබා ගන්න හදන මේ ජරාව මේ ලාභ සත්කාර සම්මාන දිලෝ කියලා කෙටියෙන් සඳහන් කරන දේ සහතන් වහන්සේට කවමදාකවත් ප්‍රශ්නයක් වෙන්නේ. ඒ මොකද මෙව ආර පෙර කරපු පින් නිසා. අර අනග්ගහිත හිතෙන් දන් දීපු නිසා ඒ උත්තරමෙන් අහන්තරට ලැබෙනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. ඒ ලැබුණාට කවදාකවත් නෑ ඒක කරදරයක් කරගන්න. ඒක ලැබීම ලාභයක් කරගන්නේ ලාභයක් කරගන්නේ මේ ඇහ වහගෙන කනට සද්ද නැති තැනකට ගිහිල්ලා නාසයට ගඳ සුවඳ නැති තැනකට ගිහිල්ලා දිවට රස නොදැනෙන ආකාරයට ඉඳගෙන කයට සාමාන්‍ය පහසක් පමණක් දීලා මේ අරමුණේ හිත තියාගෙන ඉන්නකොට ලබනා වූ ආමිත සැපේ නෙවෙයි නිර්ආමිත සැපයයි. ඒකාන්තයෙන්ම යෝගාවචරයකට උනත් වැටහෙනවා. යෝගාවචරය දියුණු වෙන්න දියුණු වෙන්න තව මේක වැටහෙනවා. මේ ආමිත සැප වැඩි වෙනකොට නිර්ආමිත සැප අඩු වෙනවා. නිර්ආමිත සැප වැඩි වෙනකොට ආමිත සැප කෙරෙහි ආසාව අඩු වෙනවා. මෙන්න මේක හොඳට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. රහතන් වහන්සේ. ඒ නිසා රහතන් වහන්සේට මුළු ලෝකෙත් එක කිසිම නඩුවක් නැහැ. ඒක නිසා අපි අර විවස්ථාපතේ සඳහන් කරනවා යෝගාවචරය කිසිම වෙලාවක චෝදකයක වශයෙන් රාජාධිකරණයට නොයයි. චෝදකයේ වශයෙන් රාජාධිකරණයට යනවයි කියලා කියන්නේ මේ අසුචි ගොඩක් බෙදා ගන්නට අසුචි පණුව දෙන්නේ කණ්ඩු කරනවා වගේ වැඩක්. ලොකු අසුචි ගොඩ හම්බෙච්ච එක කරා ලොකු සතුරකටපත් වෙනවා. නිසා යෝග ජීවිතයේදී එහෙම කලබලයක් වෙන්න දෙයක් නැහැ. පෙරදීමක් කියලා කියන්නේ කාම ලෝකේ යෝග ජීවිතයේ දිනීම. මේක හොඳටම පැහැදිලි වීම නිසා කවදාකවත් රහතන් වහන්සේ නමක් රාජනීතියට යට වෙන්නේ මේ ලෝකයේ තියෙන න්‍යාය ධර්ම වලට යට වෙන්නේ නැහැ. ඒ මොකද මේ න්‍යාය ධර්ම ඔක්කොම දඬුවම් කරන්නේ අර රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, පරතෝ, අගතෝ ආදි වශයෙන් මේ උපාදානස්කන්ධ පහටයි දඬුවම් කරන්නේ. ඉනේ විලංගුවේ දාන්නේ, මරණ දඬුවම කරන්නේ, নানা ආකාර දේවල් දීලා තියෙන මේ උපාදානස්කන්ධ ඔක්කොම දීලා. සර්වඥන්සේ විශේෂයෙන්ම මතක් කර කර අහනවා මතක් කර කර සඳහන් කරනවා මානේ උඹලට අයිති නැති දේවල් දීලා දාපල්ලා. අයිති නැති දේවල් දීලා දාපල්ලා. මානේ මේ රූපස්කන්ධය උඹලගේද? එතකොට අහගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නාගෙන නෑ ස්වාමීන් වහන්සේ ඒක අපේ නේ. එන එක දීලා දාන්න. මේ වේදනාව උඹලගේද? ස්වාමීන් වහන්සේ එහෙම පේන්නේ නැහැ අපිට ඒක අපේ කියලා පාලනය කරගන්න පුළුවන් ගැතිය නෑ. ආයෙ නෑ එකක් දාලා දාන්න. ඉල්ලලා දාන්න. අදින් දීලා දාන්න. සංඥා මේ එකක්වත් ඔබලගේද? නෑ මේව එකක්වත් අපිට ඕනේ තාලෙට එන්නේ නෑ වට එන්නේම අපිට වද දෙන තාලට. එහෙනම් එකක් අතාරින්න. සංස්කාර මේ හසුරෝණ හැටි මේ වෙනස් කරන හැටි මේක පොඩ්ඩක් තව දික් කරගත්තා නම් හොඳයි මේක පොඩ්ඩක් තව ලුණු ටිකක් දාගත්තා නම් හොඳයි ආදි වශයෙන් හැම දෙෙම මේ වෙනස් කරමින් හැඩගස්සමින් යන යන ගතිය අර ඇඳීම් කොට මේව ඔබලාගේ නෑ මේව අපේ පාලනයක් නෑ ඒ වාගේ මේ හිත කියන හැමදේම වෙන්කොට වෙන්කොට දැනගන්න පුළුවන් ගතිය Tamanගෙද නැහැ. එහෙනම් ඊවා තියලා දාන්න ඒක. ඉතින් රහතන් වහන්සේ හොඳට ඕම දන්නවා දැන් තියලා දාලා හමාරයි. ඒක නිසා රහතන් වහන්සේට ඒ අංගාරකාසූපම කාම මේ කාමයේ සම්පූර්ණ අඟුරු ගොඩක් වාගේ දැවෙන ගිනි අඟුරු ගොඩක් වගේ ගිනිගෙන දැවෙන ගිනි අඟුරු ගොඩක් වාගේ තමයි තියෙන්නේ මේක පිළිබඳව හොඳ බලයක් ඇති වෙනවා කවුරුත් එක්කවත් රණ්ඩු කරන්න දෙයක්වත් නැහැ, පෙරදිනවා කියලා දෙයක්වත් නැහැ කියලා රහත් වුණාට පස්සේ ආයෙන්නේ නැහැ. ඒ හිතට සැකයක්. මේක මේ රහත් මාර්ගය අවශ්‍ය වෙන්නේ නැහැ. මේක හොඳට වැටෙනවා සංකාරුපික ඥානෙට ගියාට පස්සේ. භාවනා කරන කෙනෙක් මහ බෝසතාණන් වහන්සේ වුණත් අවසානයේ ගිහිලා මේ ප්‍රණීතිය නිසා නතර වෙන්නේ සංකාරුපික අවස්ථාවේ. ඉතින් ආවට පස්සේ තේරෙනවා අපේ හිත 100ට 100කින්ම සම්පූර්ණයි. කිසියම් සංස්කාරයක් විශේෂයි නැහැ. කුපිත වෙන ගතියක්. හැමදේම උපේක්ෂාවට වැටලා තියෙන පැය ගණන් වුණත් ඉන්න පුළුවන්. මේ පැය ගණනක් ඉඳලා නැගිට්ටත් හිත බොහෝ වේලාවක් යනකම් මේ සංස්කාර විතේ උපේක්ෂා ගතිය පවතින නිසා ඒ හිතට පෙන්වන්නේ රහත් හිතක් වාගේ කියලා. මේක පටන් අර ගන්නකොට නම් ආධුනිකයා උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී දෙවර පිරිච්ච බව තේරුම් ගන්නවා. නමුත් තව වැඩ ගොඩාක් තියෙනවා. ආනේ පිරිච්ච බව ගෙවා දමල දමල දමල සම්පූර්ණ අන්තිමටම ගෙවා දාපු අවස්ථාව තමයි නැත්තම් වෙන මොනවත් නැහැ කියන මට්ටමට ගෙවා දාපු අවස්ථාව තමයි සංඛාරුපෙක් අවස්ථාව. අන්න එතෙන් ගියාම පේන රහත්ිට මේ අංගාරකාසූපම අඟුරු කබලක් දකින්න වගේ තමයි මේ කාම වස්තු දකින්නේ සංඛාරුපෙක් ඥාණයට ගියාම ඇහෙන් විඳිනව නෙවෙයි. නාසයෙන් විඳිනව නෙවෙයි, දිවෙන් විඳිනව නෙවෙයි, කනෙන් විඳිනව නෙවෙයි, කයෙන් විඳිනව නෙවෙයි, හිතෙන් විඳිනව නෙවෙයි. ඊට සම්පූර්ණ වෙන විඥාන මේ කියන්නේ මේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ නැති ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානකින් තමයි ඒක විඳින්න පුළුවන්. ඒක නිසා අපිට සිද්ධ වෙනවා කවදා හෝ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥාන, ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ දැනුම පිළිබඳව තියෙන මේ දැඩි ආසාව නතර කරේ නැත්නම් මේ භාජනය පිළිලා තියෙනවා නම් අපේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ දැනුමේ එනත්තම් දැකලා අහලා කාලා බලලා ලැබලා තියෙන වැටහීමෙන් කවදාකවත් මේ වාදනයේට අර අනිත්‍ය ප්‍රතිපද ඥානයක් එන්න විදියක් නැහැ. ආසව ආසාවන් සහිත එහෙම නැත්නම් ආමිෂ ආසාවන් සහිත හිතක් නම් කවදාකවත් නිර්ආමිෂ සැපයක් ඒ හිතට එන්න විදියක් නැහැ. මේ දෙක ප්‍රතිපක්ෂ දෙකක්. ඒ නිසා ආමිෂ ආසාව ප්‍රහාණය කිරීමයි මේ සීල ශික්ෂාවෙන් කරන්නේ. සමාධි ශික්ෂාවෙන් කරන්නේ ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ. ඒක Taman ඉදිරියට ඉදිරිපත් වෙලා ඒක දෝ මේක දෝ කියලා තීන්දුව කරන්න එන අවස්ථාව වෙනකොට යෝගාවචරය ආශාවෙන් කාම ආශාව බදා ගන්නව නම් ඒකෙන් පැහැදිලිවම කියනවා ඒ නිරාමිත දේ ප්‍රතික්ෂේප කිරීම. ඉතින් යෝගාවචරය නිරාමිත දේ ප්‍රතික්ෂේප කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේට දෙන්න බෑ. ඒක මහා ප්‍රඥාට දෙන්නත් බෑ. ඒක මායයට කරන්න තියෙන ලොකුම උදව්ව තමයි යෝගාවචරය මේ කාම ආශාව දිහාට පොඩ්ඩක් ආසාව ඇති කරලා නතර කරන එක. මේ අවස්ථාවේදී යෝගාවචර විනිශ්චය කරන්නේ නැත්නම් ඉතින් කොච්චර භාවනා කළත් නිත්‍ය සංඥාවම තමයි වැඩේ. සුඛ සංඥාවම තමයි වැඩේ. මේ පංච උපාදානස්කන්ධයන් නැත්නම් පංච කාම සම්පatti අඟුරු කබලක් විදියට දකින්නේ අපෝ මට හම්බුණා ලොකු ලාභයක් මට හම්බුණා ලොකු සම්මානයක් මට හම්බුණා ලොකු නන්දුරාමයක් කියලා අර කාම ආසාවල් බදා බෙදා ගන්න ගතිය තමයි යෝගාවචරයේ හිතේ උනත් පහළ වෙන්නේ අර වැරදෙන වෙලාවේදී මාර්ගය අමාර්ගය දෙක. ඒ නිසා යෝගාවචරයා මේවා දැනගෙන හිටියොත් සුත්තමේ වශයෙන් හෝ භාවනාමේ වශයෙන් උදව් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සාරිපුත්තු සාන්තේ සඳහන් කරනවා ඒ රහත් මාර්ගයට පත්වෙච්ච කෙනාට දැක ගන්න පුළුවන් නැත්නම් Tamanට ශක්තියක් බලයක් කරගන්න පුළුවන්. තවත් හොඳට වැටහෙන කාරණාවක් තමයි මේ පුද්ගලයා ඉබේම විවේකයට නිස්සරණයට බලන්නේ. විවේක නිසිතං චිත්තං විවේක පබ්භාරං විවේක පෝණං ආදී වශයෙන් සඳහන් කරන ඒ ඝන සංගනිකාරාමතාවයේ කම්මාරාමතාවයේ භස්සාරාමතාවයේ සංසග්ගාරාමතාවයේ ආදි වශයෙන් කියන මේ අලි ගලි වාසය කිරීමෙන් සිදුවෙන ආශ්‍රව ධර්මයන් වැඩෙන ගතිය හොඳටම වැටහෙනවා. ආසවට්ඨානීය ධර්ම කියලා කියනවා. ඒවා යම් යම් தත්වලට ගියාම ඒ ආස්ව ධර්මයෙන් වැඩෙනවා. ආස්ව ධර්මයන් කියලා කියන්නේ හරියට පැහැෙන සුරා භාජනයක තියෙන මොහොන් ටික වාගේ. අලුතෙන් මොනවා දැම්මත් ඒක පැසවන ගතියකටපත් කරනවා. මධ්‍යසාරේ බවටපත් කරනවා. ඒ නිසා කාම වස්තු හැම දෙයක්ම තණ්හාමාන දික්ටි වශයෙන් සංසාරට ඇද බැදලන්ට උදව් කරන මේ ආශ්‍රව ධර්ම. ඒ ආශ්‍රව ධර්ම වැඩෙන තැන් තමයි බොහෝ කෙනෙක් ගැවසෙන තැන. සැනකෙලි. ඒ වගේම කතාව වැඩි කම. අනුන් එක කතා කිරීම නිසා බොරුව කටේ තොලේ ගෑවෙන්නේ නැතුව කියනවා. කේලම හිස් වචන පරස වචන කියන දේවල් කිසිම වෙනසක් නැතුව පිට වෙන පටන් ගන්නවා. ඉබේම අපි සංසාරට බැඳෙනවා. ඒ වගේම තමයි තද බල නින්දට කැමැත්ත. කිසිම දෙයක් නොකර ඉන්න බැරි කම නිසා නින්දට වැටෙනවා නම් ඒත් ආශ්‍රව ධර්ම වැඩෙනවා. ඒ වගේ තමයි සංසග්ගාරාමතා මෙහෙට වෙලා බොහොම විවේකීව ඉන්නා වගේ පේනවා. නමුත් හිතෙන් gedara කල්පනා කරනවා. මට ලියුමක් යවා ගන්න තියෙනවනේ. වෙන දුරකථන පණිවිඩයක් දී ගන්න තියෙනවනේ නැත්නම් ෆොටෝ එකක් ගෙනලා කියලා බලන්න පුළුවන් නම්, ලියාපු ලියුමක් බලන්න පුළුවන් නම් ආදී වශයෙන් අර පෙර පුරුදු ඒ සමීප සම්බන්ධතාවයෙන් নানা ප්‍රක්‍රම වලින් කල්පනා කරමින් ගත කරගන්න. ඒකත් අවසානයේ අන්තිමට අර ඝන සංගණිකා රාමයට අද වැටිලා ඒ ආශ්‍රම ධර්මයන් වලට අහු වුණාට පස්සේ නම් ඒක මා සැඬපත පහරක් වාගේ ගසාගෙන යන්න ගියාම ඉතින් ඉසයට බැඳගෙන ආඩනවා. විවේකයේ හම්බුණාට පස්සේ අර ආශ්‍රය කර ආශ්‍රවය ඇති කරන ධර්මයන් කල්පනා කරන ගතියක් විශාල වශයෙන් ඇති වෙනවා ආධුනික යෝගාවචරයි ඉස්සල්ලාම භාවනා මධ්‍යස්ථාන වලට යනකොට. ඊට පස්සේ මේ දෙක සමබර වෙන්න පටන් ගන්නවා විවේකයටත් නැත්නම් අර gedara dorala වල ප්‍රශ්න දෙක අතරමැද. ඉතින් මෙතනදී ඒ ගෙවල් දොරවල් වලින් ඇත්තෝ නිතරම යන්න එන්නයි කතා කරන්නයි ගත්තොත් අර ගෙවල් දොරවල් වල තියෙන සම්බන්ධතාවය දිනලා අර විවේකයේ කියන එක ඒක නිකන් නිහින ධර්මයක් ඒක නිකන් නෝන්ජල් ධර්මයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. එතකොට සම්පූර්ණ ආශ්‍රව ස්ථාන වලට අදගෙන වැටෙන ගතියකටපත් වෙනවා. නමුත් ඒ නිසා යෝගාවචරය මෙතන පහළට ගලා යන ගඟක ඉහළට පීනන්නේ කුසේ අභීත සටනක් සිද්ධ කරන්න වෙනවා මේ ආශ්‍රව ඇති කරන තැන සහ ආශ්‍රව නැති කරන තැන දෙකම දන්න එකම මිනිහා වගේ. අපේ නෑදෑයෝ, අපේ ගුරුවරු, අපේ වස්තු සම්භාර කවමදාකවත් ආශ්‍රව රහිත දේවල් දැකලත් නැහැ, හිතලත් නැහැ, ඒ වගේ කරන්නෙත් නැහැ, විවේකයට ආසාවක් ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ දෙන්නේ, ඒ අත්ෝ දෙන උපදේශ ඒක පාක්ෂිකයි. 150යි වෙන්න තියෙන්නේ. ඒ 150 ඉක්මවන්න කවමදාකවත් මොනම ඥානකින්වත් හම්බෙන්නේ නමුත් යෝගාවචරයා කියලා කියන්නේ ඒවා ඉක්මවලා විවේකයට නැමිච්ච නිස්සරණයට නැමිච්ච නිස්සරණේ දිහා යන්තම් හරි අද්දකලා ඒකද හොඳ මේකද හොඳ කියලා කල්පනා කරන ඉන්නේ ඇත්තෝ. ඉතින් ඒ ඇත්තෝ ආශ්‍රය කරන්න ඕනේ පඬිතු. විවේකයේ ආශ්‍රය කළ පුරුදු ඇත්තෝ ආශ්‍රය කරන්න. එහෙම නැතුව අර ගිහි ධර්මයේ ගිහි ගතිගුණ ඇති ඇත්තන් ආශ්‍රය කරොත් ඒ ඇත්තෝ දෙන උපදේශ සම්පූර්ණ මාර බලවේගයක් ක්‍රියාත්මක වීමක් වෙනවා. ඒක නිසා රහත් වුණාට පස්සේ නම් ආය කවදාකවත් එහෙම දෙයක් ඇත්තේ නෑ අර චූල කාල මහා කාල කතාවත්වයේ සඳහන් වෙනවා රහත් වුණාට පස්සේ Taman මුදල් තියෙන තැනකට ගියත් ස්ත්‍රී තැනකට ගියත් කාම ආසාව තියෙන තැනකට ගියත් කවමදාකවත් ඒකේ ආය පැටලෙන්න දෙයක් නෑ ඇමිනෙන්න දෙයක් නෑ ඉතින් මේ පිටේ ඉන්න ඕනෙම කෙනෙකුට ඒකේ භයානකම තියෙනවා ඒ නිසා හොඳම වැඩේ තමයි ඒන් පුළුවන් තරම් බේරිලා ඒන් පුළුවන් තරම් වෙන් වෙලා ගත කරන්න පුළුවන් අඩු ගානේ පැයක් අඩු ගානේ දවසක් ඒක ඒ තාලට ගත කරගන්න පුළුවන් ආනේ වෙලාදීන සැපේ හිතා ගන්න පුළුවන් කොහොමද හිතීද රහතන් වහන්සේගේ හිතටපත් වෙච්චාම කොච්චරක් ආශ්‍රව ධර්මේ දුරු වෙලා හිතින්න පුළුවන් කියලා මේක පිළිබඳ ටිකක් භයානක තත්ත්වයක් තියෙනවා භයානක තත්ත්වයක් කියලා කියන්නේ අද සාමාන්‍ය භාවනා කරන්න ඉන ගිහි කෙනෙක් එහෙම නැත්නම් ඉස්ලාම් භාවනාවට පෙළඹෙන කෙනෙක් මේකට හුඟක් විවේකීව බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේක පිළිබඳව ධර්මානුකූලව හොයලා බලලා ධර්මානුකූලව කල්පනා කරන්න පුළුවන් තත්යකටපත් වෙලාපත් වෙන්න වැඩි වාසියක් තියෙනවා. මොකද දැනටමත් පැවිදිලා ඉන්න දැනටමත් ආගමානුකූලයි කියලා හිතාන ඉන්න හුඟ දෙනෙක් මේකේ හොදන්න බේරන්න බැරි ධර්මයට පැටලිලායි තියෙන්නේ. එයත් මේ විවේක නිශ්චිත කියලා හොයාගෙන ඇවිල්ලා වඩන්නේම වඩන හරියක් අර ආශ්‍රව වැඩෙන ධර්මයක්. ඒ වැඩිලා ආශ්‍රව ධර්ම වල ජීවත් වෙන ගියන් උපදෙස් වෙනවා. මෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපායි කියලා හරියට අර කක්කොට්ටෝ කියන කතාව. වගේ නැත්නම් මේවට කියනවා වැඩි බණ කියලා. Taman සතුන් මරමින් වැඩි ම්ලේච්ඡ ගතිය ගත කරමින් දරුවන්න කියනවා හික්මියල්ලා මිනිහෙක් වෙන්න බලපල්ලා කියලා කියනවා වගේ. ඒක නිසා මට මතකයි මම ගිහිව ඉඳගෙන නමුත් අපවත් වෙච්ච නායක ස්වාමීන් වහන්සේගේ බණකට අහනකොට ඒ ස්වාමීන් වහන්සේගේ අත්දැකීම් වශයෙන් මතක් කළා මේ ධර්මයෙන් ගිහිව වැඩ ගන්න වැඩි මොකද මේ සංඝයා වහන්සේලා එහෙම නැත්නම් අනගාരികව සම්පූර්ණ ගිහි ජීවිතේ ගත කරන ඉඳ ඇත්තෝ හිතනවා අපිට නම් ආසව ධර්ම ආසවට්ටාණීය ධර්ම වලින් බය වෙන්න දෙයක් නැහැ මොකද අපි නිස්සරණයට ඇවිල්ලානේ තියෙන්නේ. ඒක විවේකයේ හොයලානේ තියෙන්නේ කියලා. නමුත් විවේකයේ කල්පනා කරන්නේ මොනවද කියලා බැලුවොත් දවසට හොයලා බලලා හොයන්නේම ඔන්නෝයි කියන කන සංගණිකා රාමතාවේ, භස්සා රාමතාවේ, කම්මා රාමතාවේ මුන්න වාර දෙකකින් තමයි ගත කරන්නේ. ඉතින් මේක රහත් වෙන කම්ම බැඳගෙන වද දෙන රෝගයක්. රහත් වුණාට පස්සේ ඒ බර නැති වෙනවා. ඒක නිසා ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ මේකට කිසිම කෙනෙක්ගෙන් 100%ක් ආදර්ශයක් අද ලෝකේ ගන්න නැහැ. ඒ තරමටම අභීතව ප්‍රකාශ කරන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා තියෙනවා. නමුත් එහෙම තියෙද්දිත් ඉතාමත් අවංක උත්සාහ කරන පුරුෂයෝ පුද්ගලයෝ මේ ලෝකේ ජීවත් වෙනවා. තාම සුළු පිරිසක් නම. එක්කෙනෙක් දිහා බලලා අනෙක් එක්කෙනා දිහා බලනකොට එක්කෙනෙක් දෙන්න සංසන්දනය කරනකොට අරයාගේ මෙයාගේ අඩුපාඩුකම් පේන්න ඉඩ තියෙනවා. ඒක නිසා බාහිරේ බලලා අහවල් දෙයා ආවල් කෙනා දිහා බලලා ගන්නද කියලා කොහොමඩක්වත් මේකේ පෙන්වන්න පුළුවන් දර්ශීය චරිතයක් පෙන්වන්න බැරි තරම්. ඒ කාලේ ඒ සරුවචන වහන්සේ සාසනේ බොහෝමත්ම සමෘද්ධමත්ව ප්‍රකටව පත්වෙච්ච කාලේ රහතන් වහන්සේලාගේ චර්ිත දිහා බලලා පවා වැරදි ආදර්ශ ගන්නත් හිටියා. ඒක නිසා ඒ ਸਰවඥාතුණා දීලා චෝදනා කරනවා. ඔබ වහන්සේ කිව්වට මෙයාගේ මේ මේ જાති වැරදි තියෙනවා. ඒක නමු ਸਰවඥාන්තේ ආශ්‍රව ධර්ම දිහා බලලා ගුණ දිහා බලලා සඳහන් කරනවා මෙව්වා ඒ ගෙන ආපු කෙලෙස් කුරුදු මිස මේ අරිහත් මාර්ග ඥානයේ ගති ලකුණු නෙවෙයි කියලා. අර පිටරටක වෙච්ච සංසිද්ධියක් එක මහත්මයෙක් ලියලා තිබුණා. මේ මහත්මයා බටහිර රටක මේ බුද්ධ ආගම පිළිබඳව මූලික යාන්තම් ගුණසුවඳ පැතිරෙන කාලේ මේක සම්පූර්ණ යෙදিলা ගත කරන්න ඕනේ කියලා මේ ආසියාකරේ රටකට ඇවිල්ලා තියෙන. ආවට පස්සේ මේ මහත්මයාගේ තිබුණ මේ කැපවීම නිසා ඔක්කොමලා ගිහිල්ලා බොහොම ලොකුම නිකායේ ලොකු මහා මුද්‍රෝ ගාව පැවිදි කරලා තියෙනවා. නමුත් මේ මහත්මයා කියනවා එතන උදේ ඉඳලා හැන්ද වෙනකම් පූජා සත්කාර নানা ආකාර දේවල් මේ මහත්යට ගරු කරනවා කෑම දෙනවා සාකච්ඡා කරනවා මෙයා කියලා තියෙනවා මට මහා නිරයකට මං අදගෙන වැටුණා කියලා. මට ඕන වෙලා තිබුණේ මේ විවේක නින්නම් විවේක පබ්බහාරං විවේක චිත්තං විවේකට්ඨං කියලා දේ. නමුත් මේ අත්තු මගේ තියෙන මේ නිස්සාරණ අධ්‍යාසයේ තේරුම් අරගෙන මට දුන්නේ මොකද්ද? ලොකුම ලොකු හාමුදුරන්ගේ පන්සලේ පැවිදි කරලා උදේ ඉඳලා හැන්දා වෙනකම් මේ මේ තොවිල් යාග තමයි. එපාම වෙලා තිනවා ටික කාලෙකින් මේක වෙච්චි හතන වෙච්චි සංගතිය මේ මහත්තයාට තේරිලා තියෙනවා. පස්සේ ගිහලා නායක හාමුදුරන්ට වන්දනා කරලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට දෙන්න තියෙන උත්තරම දේ මට දුන්නට මම මේක එපා වෙලා ආපු කෙනෙක්. මට අවශ්‍ය කරලා තියෙන රහතන් වහන්සේ නමක් දෙන්න මට මට පැවිදි වෙලා භාවනා කරන්න. ආ එහෙමනම් අන්න අසවලා ගාවට යන්නේ කියලා බොහෝ මේ කාලේ ප්‍රසිද්ධ හාමුදුරගෙන කාඩ පිටත් කරලා තියෙනවා. ඊළ බලනකොට ටික දවසක් එහෙම ගනුදෙනු මොනක්වත් නැහැ. මේ වාගේ තියෙන ඇති විශේෂණ යන්නේ නැහැ. භාවනා කරනකොට ඒ ඒ ස්වාමීන් වහන්සේ ඉතින් ආදර්ශයට අරගෙන මේ පුද්ගලයා කටයුතු කරලා තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ කලබල ගති එහෙම නැත්නම් මෙයා හිතාගත්ත රහතන් වහන්සේ ළඟක් ළඟ නොතිබිය යුතු ගති කීපයක් තිබිලා තියෙනවා. ඒ නිසා දවස් 2යි 3යි භාවනා කරුවේ හිත පිළිලා තියෙනවා. මෙච්චර ලස්සනට විවේක ස්ථානයක් හදාගෙන මේ භාවනා ගන්න කියන ප්‍රසිද්ධ නාමයක් ඇති වෙන රහතන් වහන්සේ නමක් විදිහට හිටියත් මේ පුද්ගලයා තුළ මේ වගේ නරක ගති දෙක තුනක් තියෙනවා කියලා මේකම කිව්වරා කියලා කියලා දුන්නයි මහත්තයා භාවනා කරනකොට හිතට මං කවුරු ආදර්ශයට අරගෙන භාවනා කරනවා මම මේ පිටරට ඉඳලා හැතැම්ම 25000 30000 ගාණ ගෙවාගෙන ආවේ මේ බෞද්ධ පරිසරයක් ලබා ගන්නයි. නමුත් ඒක මෙහෙම කෙනෙක් නෑයි කියලා දවස් දෙකයි තුනයි භාවනා හරියට ඊට පස්සේ වැටුණා. පස්සේ මේ පිටරට සංගේ දින ගතියක් තමයි හොඳ හෝ නරක වේවා නිලිම්ම කියලා වාර්තා කරනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේට මතක් කරලා තිබුණා. ස්වාමීන් වහන්සේ මට අවසරයි කාරණාවක් කියන්නේ මේ භාවනාව මට පේන තැනක හිර වෙලා තියෙනවා. මට පේන අඩුපාඩුවක් නේද වෙලා තියෙනවා කියන්න අවසරයි. මම හොඳයි හොඳයි ඒක ඕන දෙයක් කියන්න ඕනේ. ඔබ වහන්සේගේ හොඳ නරකක් කියන්නයි හදන. ආයකට කමක් නැහැ කියලා. ඊට පස්සේ කියලා දෙනවා ඔබ වහන්සේ මං හිතන්නේ රහතන් වහන්සේ වෙන විදියට ගති ලක්ෂණ නම් ඔක්කොම වැඩි හරියක් මේ පරිසරේ ඉන්න පුළුවන් බව මට තේරෙනවා. ඔත ඔබාන්තගේ මෙන්න මේ මේ ගති නිසා මට නම් පේන්නේ එහෙම රහත් බවක් කියලා. ඒතර අර ස්වාමීන් වහන්සේ කිව්වලු බොහෝම වටිනවනේ මහත්තයා. ඒතකොට පැවිදිලා මං හිතා. බොහෝම වටිනවා මේ දකපු දැක්ම කියලා. කවදාකවත් බාහිරේ හොයන්න එපයි කියලු රහතන් වහන්සේලා. කවදා හරි Taman රහත් වෙනකම්ම භාවනා කරුවට පස්සේ Tamanට තේරෙයි බාහිර රහතන් වහන්සේ නම දැකපු ගමන්ම වදින්න පුතන්න පටන් අර ගන්නවා භාවනාව නතර කරනවා. ඒක නිසා දැන් අනිකට වෙලා තියෙන්නේ හොයන්න බැරි තත්යක් නෙවෙන්න තියෙන්නේ. ඒ නිසා මම රහත් වෙනවා කියන අදහසෙන් ඒ වැඳිල්ල පිටිල්ල පැත්තක තියලා Tamanගේ භාවනා කරගන්නේ. ඉතින් මේ මහත්මයා කියනවා මේ උත්තරේ මට හිතනවලු ඇත්ත වශයෙන්ම මේ මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා වෙන්න ඇති කියලා. අර ලකුණු දෙක තුන කොහොම වෙතත් මේ ප්‍රශ්නේ දිහා බලපු හැටි දීපු උත්තරේ ධෛර්යවන්ත කරන සුළුයි කියලා ඒ ස්වාමීන් වහන්සේගේ ගුණ කතනයක් වශයෙන් තමයි මේ කතාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ මොකද රහත් වුණාට පස්සේ ඒ රහත් හිත මොනම ආසවට්ටාණිය ධර ආශ්‍රව කරන ධර්මයකින් පටලැවෙන්නේ. ආශ්‍රව කර ධර්ම වශයෙන් තමයි ලෝකයට පේන්නේ. නමුත් රහතන් වහන්සේ හොඳට ඕම දන්නවා තමන් යන පාර, තමන් යන තියෙන එල්ලේ. ඒ නිසා සලීමක් නෑ. විනය අට කතාවේ සඳහන් කරනවා එක තැනක මොනවාද මේ ආසවට්ටාණීය ධර්ම කියලා. මේ සංඥා බහුල වීමත් සංඥා වේපුල්ල භාවයටපත් වීමත් ආසවට්ටාණීය ධර්මයක්. මහා සංඝ පිරිස් ගෝල පිරිස් ඇති කරන ජීවත් වීමත් ආශ්‍රව කර ධර්මයක්. ඒ වගේම ලාභ සත්කාර හම් වීමත් ආශ්‍රව කරයි. බහුසුත භාවය ලැබීමත් ආසවට්ටාණීය. චිරවාත් ප්‍රත්‍ය මහා තරුණාසලා එක වාසේ වාසය කරන්න කිව්වොත් ආසවත්තාන. ඒ මොකද එව්වා පිළිබඳව ආශාවක් ඇතිලා එව්වට වඳින්න පුදන්න පටන් අරගත්තොත් කවදාකවත් Tamange වැඩ කටයුත්ත වෙන්නේ ඒවට සත්කාර සම්මාන කරන්න යෑම නිසා හෝ අර ලැබෙන ලාභ සත්කාර සම්මාන වැඩි කරගන්න කටයුතු කිරීම නිසා භාවනා කටයුත්ත කරගන්න හම්බ වෙනවා. ඒක නිසා Taman තේරුම් ගන්න ඕනේ මේ ආශ්‍රෝකර ධර්ම මෙන්න මෙහෙමයි මෙව්වාගේ තියෙන කවදාහක්වත් ඉස්සරහා මූණට ඇවිල්ලා ගහනවා බයින දෙයක් කරන්නේ ඒව අපි වංචා කරනවා. ඒ වංචනික ධර්ම වලට රැවටිලා තමයි අපි මේ සංසාරේ දීර්ඝ කාලයක් ගත කළේ. ඒවා එන්නකොටම තේරුම් අරගෙන තමන් මේ ආශ්‍රෝකර ධර්මයන්ගේ වෙන් කළා. එහෙම නැත්නම් මේ ආසවට්ටහණීය ධර්මයන්ගේ වෙන් වෙලා මේ විවේකය කියලා කියන්නේ මොකද්ද? නිස්සරණය මොකද්ද කියලා කියන එක තමන්ම හදාගන්න ඕනේ. ඒකට අවශ්‍ය තත්ත්වයන් දුන්නට පස්සේ හැකිතා ඥාන කල්පනා කරලා මේ පිරිසත් එක්ක එකතු වෙන්න එක එක වැඩ හිත යොදා ගන්න තියෙන ගතිය හොඳට තේරුම් අරගන්න. හිතට වැඩක් නැතුව ඉන්නකොට ඒක සාමාන්‍ය සිංහල කියමනක් තියෙනවා වැඩක් නැති හිත යකාගේ කම්මල වගේ කියලා. ඒ නිසා හිත නිතරම මූල කර්මස්ථානේ බඳින්න. වැඩේ යොදවන්න. සක්මන් කරනකොට වම දකුණ කියන මූල කර්මස්ථානේ බඳින්න ඕනේ. එදිනදා වැඩ කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට තමන් කරන වැඩේට හිත යොදලා කටයුතු කරනවනම් ඒ හිත වැඩේ යොදවපු හිතේ අර කියන ආසවර්ධානීය ධර්ම පිළිබඳ කල්පනා වැටෙන්නේ නැහැ. මේ හැම කල්පනාවක්ම ඉදිරිපත් වෙන්නේ ඒ තමන්ගේ හුරුබූටිකමක් විදියට. අරයට බැරි වුණාට මට මේක පුළුවන්. මම හරියට වෙලාවට වල්ල මේ වැඩේ කරගත්ත ආදි වශයෙන් කොහොම හරි තමන්ගේ අර විවේකේ කඩා ගන්න. මේ කඩා ගැනීම නිසා අවසානයේ තමන් දන්නේම නැහැ විශාල ආශ්‍රය ධර්මයන් වලටපත් වෙලා කොහි ගෙනියනවද දන්නේ. මේ කාම වස්තුන් පිළිබඳව මූලික කාම වස්තු නැතුව ජීවත් වෙන්න බැරිකම මානව අයිතිවාසිකම. ඒක පිළිබඳව කාටවත් දොස් කියන්න බෑ අපිට යම් කිසි ප්‍රමාණයක් රූප පේන්නේ නැත්නම් ඔළුවට පිස්සු හැදෙනවා. යම් කිසි ප්‍රමාණයක් ශබ්ද ඇහෙන්නේ නැත්නම් ඒ කන නිසා පිස්සු හැදෙනවා. මේ ස්පර්ශ, පහස, රස, ඒක ඔක්කොම ලැබෙන්න ඕන. ඒක නොලැබුණොත් මේ යන්ත්‍රය කැඩිලා යනවා. ඒකනේ ওই මිනි මරුවන් දඬුවම් කාර්යෙන්ද කරුවල කාමරයට දාන්නේ. ඒක දඬුවම. ඒ නිසා මේවා මූලික අවශ්‍යතාවය පිළිබඳ කිසියම් ප්‍රශ්නයක සාධාරණ ඒක ධර්මානුකූලයි. නමුත් මේ කාම ආශාවේ තියෙන නැත්නම් මේ ආශ්‍රෝක ධර්මයන්ගේ තියෙන්නේ මේ පෘ탁 ජනයට හිත්පල්මත් වෙච්ච කෙනාට සීමාව තේරෙන්නේ නැතුව යනවා. මෙච්චරක් ප්‍රෝජනයි මෙතනින් යහට ප්‍රෝජනයක් නැහැ කියන සීමාව අමතකුණාට පස්සේ තාමත් අර තියෙන ආශාව නිසා ධාර්මිකව හෝ අධාර්මිකව සාධාරණව අසාධාරණව මේ කාම අසුලං කර ගැනීමේ අර කූට හිතපත් වෙනවා අවසානයේ පුද්ගලයා තමන්ටත් අනුන්ටත් දුක් දෙන වර්තමානයේ අනාගතයේ දෙකටම දුක් දෙන කෙලෙස් ධර්ම දෑතින් අරගෙන වළඳනවා ඒ නිසා මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව එහි යත්තා වූ මේ මත් කරවන සුළු ගතිය තේරුම් ගන්න නැතුව හැසිරෙන පෘථග්ජනයා දිහා බලනකොට පහනක් ඉදිරි පිට නටන පළ ගැතියෝ ටිකක් වාගේ ඇරලා තියෙන මී පැණි ටිකක් ඉස්සරහා පිට රහු බැඳගෙන ඇදගෙන එන්න ආ වූ ඇඹල ගොඩක් වාගේ. ආසාවෙන් පණින්නේ අර ගින්නටයි. ඒ ගින්න රත්තරන් වාගේ පේනවා. දිදුලන වාගේ පේන නමුත් Tamange සංගයේ ශරීරේ පලාත පිච්චිලා ගියාට පස්සේ හංගද ගදිනකොට තමයි සතාට තේරෙන්නේ බලාගෙන ඉන්න කෙනාට තේරෙන්නේ අනේ මේම සත්තුන්ගේ මොන කරණක්ද කියලා. මී පැණි බෝතලයක් වර්ධිලා හරි වහන්න නැතුව තිබ්බොත් රහු බැඳගෙන රොද බැඳගෙන එන කූඹි ඔළුව පල්ලෙහාට තියන පස්සපැත්ත උඩ තියාගෙන අරක බීගෙන බීගෙන ගියාම උගුරයි දෙකයි තුනයි මේ වගේ මීපැණියක් කවදා හම් වේද බඩ පිරුණත් ඇඟ බර වුණත් තව මීපැණි බොනකොට අන්න හොම්බ ගිලිනවා මීපැණිය. ඉතින් පිටිපස්සේ කකුල් ටික කොට තියනවනේ කියලා හිතාන තව තව බොණ්ඩ බොණ්ඩ ඉස්සර කකුල් දෙකයි කකුල් ක්‍රමයෙන් ක්‍රමයෙන් මීපැණි වලට වැටුණාට පස්සේ ඕන්න වෙනවා දත දහස් ගාණක් මේ වෙනකොට වැටිලා ඔක්කොම අර මధుර මීපැණිය ගිලිලා මාර පාසයක් වඩටපත් කරගන්නවා. සත්පුරුෂයෙක් ඇවිල්ලා ඇඟිල්ලක් දාලා ගන්න ගියත් තව 1000ක් අරකට වැටලා මැරෙනවා. ඒ වගේ තමයි මේ කාම ආසාව නැත්තම් ආශ්‍රව ධර්මයන් වල தත්ත්වය මේක පිළිබඳව නොතක මේ පෘථක් ජන පිරිස වැඩ කරන හැටි දැකලා තමයි සරුවචනාංශේ හිතාගත්තේ බණ කියලා වැඩක් නැහැ මේ තරමටම Tamanට දුක් දෙන මේ තරමටම Tamanව වසඟයටපත් කරන දේ අනුන්ට හොරෙන් වඩා ගන්න ස්වරූපයක් පෘථක් ජන පුකිලේ හිතේ පුදුමාකාර විචිනා සාතන් වාස්සේ මේකෙන් මිදේ උන්වහන්සේට තේරෙනවා මේ දේවල් ආශ්‍රවණ ධර්ම ඒ නිසා මේ විවේකය තමයි ඒ නිසා සඳහන් කළ දෙනවා අරණ්‍යයේ පමණයි පිනක් තියෙන්නේ. ඉන්නේ පිටට යන්න කතන හිත පවා අර වගේ ආශ්‍රවයට බැඳි ධර්ම. නමුත් ඒක කාම ලෝකයේදී ආ බලනකොට පේන්නේ මහා නිහින වැඩක් නෙමෙයි කලයට රිංගනවා කියන්නේ. ලෝක ජීවත් වෙන්න බැරි නිසා එනතන හොරකමක් කරලා අහුවෙන නිසා මේ ගේවල් දොරවල් වල වැඩ දන්නේ නැති නිසා හරියට කැලෑ වදිනවා වගේ කියලා ගිහි ධර්මයක්. නමුත් යෝගාවචරය සරුවචනාංශයේගෙන තමයි සාරිපුත්‍ර සාන්තිගේ ආවාදේ දිහා බලනවනම් විවේක නිශ්චිත. විවේක පබ්භාර. විවේක ඕන ආදි වශයෙන් ධර්මණි සඳහන් කරනවා. ඒ අතින් බලනකොට මේ අනිත්‍ය භාවය ගැන කල්පනා කළ බලුවත් කාම වස්තුන් පිළිබඳව අඟුරු ගොඩක් වගේ සලකන ප්‍රතිය කල්පනා කළ බැලුවත් මේ කියන විවේකයෙන් ගැන කල්පනා කළ බැලුවත් රහතන් වහන්සේ නමකට තියෙන මේ පහසුකම් ටික සලසලා දෙන්න තමයි මේ අරන්නේ හදලා තියෙන්නේ. ඒ නිසා මෙහි ගත කරන ජීවිතේ පවා මොනතරම් රහත්කමකට කිට්ටුවේ යනවද කියලා අපිට සන්තෝෂ මේ තුල ඉඳගෙන අකමැත්තක් ඇති කර ගන්නවා නම් නුරුස්ගතියක් ඇති කර ගන්නවා නම් හිතා ගන්න ඕනේ මේ අර තියෙන පු탁ජන ගති නිසා. මේක නැති කර ගන්නට කැළේම ඉඳගෙන උත්සාහ කරනවා මිස වෙනත් ධර්ම වල කරන්න පටන් අරගත්තොත් මේක එකිනෙක පටලැවෙන ගතියකටපත් වෙනවා. ඉතින් අපිට තව ඉදිරියට යනවනම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මමක පෙළගස්සලා සඳහන් කරනවා ඉතුරු රහතන් වහන්සේලාට ලම් වෙන විශේෂ බලවතේ අසේක බලවතේ නමුත් අපිට අද ලැබී තියෙන කාලෙ මෙතෙන් සමහර නිසා අපි මෙතනකී සන්තෝෂ වෙන්න වෙනවා අපි බලමු මීට හම්බෙන ඉස්සරහට අවස්ථාවලදී ඉතුරු කොට සුචිත්‍ර කරගැනීමෙන් අපි මේ කරගෙන යන වැඩ පිළිවෙල මොනතරම් ආත්පසීම සතුට වෙන්න පුළුවන් වැඩපිළිවෙලක්ද මේ වැඩපිළිවෙලේ සන්තෝෂ වෙනවනම් ඒකත් රහත්කමක් වගේ දෙයක්. ඒ නිසා අපි අඩු ගානේ රහත් වෙන්න කැමති නම් මේ රහත් කෙනෙක් වගේ හැසිරෙන්න උත්සාහ කරන්න. එතකොට අපිට එතෙන් තියන්න පුළුවන් වෙනවා. අපි දැන දැන මේ ලස්සන මාර්ගයට අකුල් වෙලා ගත්තොත් ඒකට අපිට වගේ කියන්න වෙනවා. මේ නිසාමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් බුදු පියාණන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසාමයි